ඥාන විද්වරුනි හිත පිළිබඳ උනන්දුවක් හිත කියන්නේ මොකක්ද හිතෙන් මොනවද කරෙන්නේ දැන් මොනවද හිතෙන් වෙන්නේ මගේ හිත මට හොඳක් යහපතක් සැපක්ද වැඩිපුර දෙන්නේ නැත්නම් වැඩිපුර මගේ හිත මට වද දෙනවද ඒ වගේම මේ හිත කොහොමද වෙනස් කරගන්නේ මේ ආදී කාරණා ගැනයි අපි උනන්දු වෙන්නේ ඒ නිසායි අපි භාවනා කරන්නේ වෙන මොනවත් ගැන උනන්දුවක් නැහැ මේ භාවනාවේදී අපි සම්පූර්ණයෙන්ම විමසිලිමත් වෙන්නේ, ක්‍රියා කරන්නේ, හොයා බලන්නේ, ඉගෙන ගන්නේ, වෙනස් කරන්න හදන්නේ තම තමන්ගේ සිත්. එච්චරයි. භාවනාව කියන්නේ ඒ කාර්යය. කුමක්ද? මනසත් එක්ක වැඩ කිරීම. මනස ගැන ඉගෙන ගැනීම. මනස ක්‍රියා කරන ආකාරය තමන් විසින්ම නිරීක්ෂණය කිරීම. ඒ වගේම මේ මනස වෙනස් කරන්න පුළුවන්ද? හොඳ පැත්තට, දුක අඩු වෙන පැත්තට, ප්‍රශ්න ගැටලු අසහන අවම කරගන්න පුළුවන්ද? තනසිල්ල, සහනය, බුද්ධිය, निराවුල් භාවය මේවා වැඩි කරගන්න පුළුවන්ද? මෙන්න මේ කාරණා ගැනයි භාවනාවේදී ඔබත් මාත් සැලකිලිමත් වෙන්නේ උනන්දු වෙන්නේ වෙන කිසිම දෙයක් ගැන නෙමෙයි භාවනාව කල්යාණ මිත්‍රවරුනි গুপ্ত දෙයක් නෙමෙයි গুপ্ত කියන්නේ රහසේ සැඟවුණු එහෙම දෙයක් නෙමෙයි මේකේ කිසිම গুপ্ত භාවයක් නැහැ අද්භූත භාවයකුත් නැහැ භාවනාව එහෙම දෙයක් නෙමෙයි ලෝකේ තියෙන ඉතාම යථාර්ථවාදී දේ තමයි භාවනාව ඒ ඒ පමණටම යථාර්ථවාදී ඒ පමණටම ප්‍රායෝගිකයි මේ රහස්‍ය භාවයක් ගූඪ බවක් එහෙම දෙයක් නැහැ. මෙතන මොකක්ද අපි කරන්නේ? පරේක්ෂණයක්, ගවේෂණයක්, සොයා බැලීමක්, අධ්‍යාපනයක් සහ පරිවර්තනයක්. ඇයි අපි මේ හිතටම මේ සියල්ලම කේන්ද්‍ර කරලා තියෙන්නේ? කුමක් නිසාද? හිත තමයි සියල්ල කියලා කියන්නේ. සියල්ල කියන්නේ මොකක්ද? කෙනෙකුට කියන්න පුළුවන් ධනය කියලා. මක්නිසාද ඒ තැනත්තට හිතෙන්න පුළුවන් ඒ ධනෙ තියෙනවා නම් හැම දෙයක්ම ලබා ගන්න පුළුවන්. ඉතින් මේ හැමදේම කියන්නේ මොනවද කියලා බැලුවොත් ඉතින් ඒ ගයක් ඔව් සල්ලි තියෙනවා නම් ගයක් ගන්න පුළුවන්. ඇඳුම් පැළඳුම් පුළුවන්. වාහනයක් පුළුවන්. එකක් නෙමෙයි කීපයක් වුණත් පුළුවන්. ඉතින් ඒ ටිකට නම් හැමදේම කියන්නේ කෑම බීමයි ඔය ඔය ගමන් බිමන් යන ටිකයි ඒ ටිකට නම් හැමදේම කියන්නේ ඒ හැම දෙයක්ම නම් සල්ලි වලින් ගන්න පුළුවන්. නමුත් ඒ දේවල් උනත් අපිට මුදල් තිබුණාට පරිහරණය කරන්න බැහැ. අපිට ගමනක් යන්න හිතෙනවා අපි මුදල් තියනවා විවේකයේ තියනවා ලෑස්ති කරගන්න අපි අසනීප කරනවා. දැන් මොකද කරන්නේ? බලන්න එතන මුදල් වලින් පියවන්න බැරි මුදල් වලින් ආවරණය කරන්නට බැරි කොපමණ බාධා තියෙනවද කාලගුණී ප්‍රශ්නයක් එනවා මහ ගම් වතුරක් නා යනවා සුළු සුළඟක් තුනා මේකින් අපේ ගමනට මොකද වෙන්නේ මුදල් තිබ්බා කියන්නේ ඒතර මුදල් කියන්නේ සියල්ල නෙවෙයි සමහර දේවල් මුදල් අවශ්‍යයි ඒ ඔය විදිහට සියල්ල කියන්නේ මොකක්ද එතකොට මුදල් නිසා අප ලබන සැපක් තියෙනවා. අප යන්න කැමති ගමනක් යන්න ලැබුණා කියන්නේ අපි සතුටටපත් වුණා කියන්නේ. අවසාන වශයෙන් අපි මේ හොයලා තියෙන්නේ සතුටක්. අප කැමති ඇඳුමක් අපි මිලේට ගත්තා කියන්නේ අපේ හිතට සතුට ගන්න බැරි වුණොත් දුකක්. ඉතින් අවසාන වශයෙන් මේ මුදල් වලින් අපි මොකද්ද ලබලා තියෙන්නේ? සතුටක්. සැපක්. එතන මුදල් වලින් ලබා ගන්න පුළුවන් සතුටු සැප දේවල් තියෙනවා. ඒ වගේම අපිට හුඟා පිළිස ඉන්නවා නම් යාළුවෝ ඉන්නවා නම් නෑදෑයෝ ඉන්නවා නම් කියන කියන දේ කරලා දෙන්නයි ඉන්නවා නම් හැමතැනම අඳුරනයි ඉන්නවා නම් හුඟා වැඩ කරගන්න පුළුවන්. තනියම කරන්න බැරි හුඟා දේවල් කරගන්න පුළුවන් රජයේ කටයුතු අනිත් සමාජ කටයුතු හුඟක් පුළුවන්. Tamanට තනියෙන් බෑ. ඉතින් අනිත් අය උදව් කරාම අපේ ප්‍රාර්ථනයක් ඉෂ්ට වෙන්න අවසානයේ අපි සතුටටපත් වෙනවා. අපේ බලාපොරොත්තුවක් ඉටු කරගන්න තව කෙනෙක් උදව් කරාම අන්තිමට මොකද්ද අපි ලබන්නේ සතුටක්. බලාපොරොත්තුවක් ඉටු වුනහම සතුටක් ලැබෙන නිසායි ඉටු නොවුනහම බලාපොරොත්තුවක් කඩ වුනහම අප දුක් විඳියි. ඉතින් යාළු මිත්‍රයෝ හුඟක් ඉන්නවනම් අපිට සමහර අවස්ථාවලදී සැප විඳින්න පුළුවන්. ඒක ඇත්ත. සමහර අවස්ථාවල හැම වෙලෙම නෙමෙයි. දැන් ওই විදිහට බලාගෙන ගියාම මේ සියල්ල කියලා කියන්නේ අපිව සතුටටපත් කරන දේවල් වලට. මේ ලෝකේ තියෙන හැම දෙයකටම නෙමෙයි අපි සියල්ල කියලා කියන්නේ. මාව සතුටටපත් කරන දේට මට සැප ලබලා දෙන දේට මට ඕනි දේට එච්චරයි ලෝකෙ කොච්චර දේවල් තියෙනවද ඒවා මට වැදගත් නෑ ලෝකෙ කොච්චර ඇඳුම් මෝස්තර තියෙනවද ලෝකෙ කොපමණ ආහාර වර්ග තියෙනවද නෑ ඒවා වැදගත් නෑ අපි කාටවත් අපිට වැදගත් වෙන්නේ මම කන්න කැමති කෑම තියෙනවා මම අඳින්න කැමති ඇඳුම් තියෙනවා මම ආශ්‍රය කරන්න කැමති යාළුවෝ ඉන්නවා එච්චරයි ලෝකෙ කෝටි කීයක් මිනිස්සු ඉන්නවද ඒක අපි කවදාවත් අපි කාටවත් ගැටලුවක් වෙච්ච දෙයක් නෙමෙයි අපිට ගැටලුවක් වෙලා තියෙන්නේ මට කැමති අය ඉන්නවා. මට ඕනේ අය ඉන්නවා. ඒ අය නැද්ද? එච්චරයි. ඒකයි අපිට තියෙන ගැටලුව. ඉතින් මේ අපි සියල්ල කියලා කියන්නේ සැපට, සතුටට ඒවට. ඒ ඒ සියල්ල හොයාගෙන තමයි ඔබත් මාත් මේ ජීවිත ගමනේ මේ වනතේක ඇවිල්ලා තියෙන්නේ. විවිධ වර්ෂ පසු කරමින්, විවිධ ගම් දනව් පසු කරමින් විවිධ වයස් සීමාවන් පසු කරමින් සමාජ තරයන් හඹා යන මේ අද වෙනකල් ඔබත් මාත් මේ ආපු ගමනේ මොකද ඉලක්කය අන්න ඒ මට ඕනේ දේ ලබා ගැනීමේ ඉලක්කය එච්චරයි කොහාටද ඇවිල්ලා තියෙන්නේ මට ඕනේ තැනට ඇයි මට ඕනේ තැනට මං ආවේ එතනින් මං සතුටු වෙන නිසා එතන තමයි මට සැප තියෙන්නේ මට ඕනේ තැන තමයි මට සැප තියෙන්නේ මට ඕනේ දෙයින් තමයි මා සතුටටපත් වෙන්නේ. තව කාටවත් ඕනේ දෙයින් නෙමෙයි. මට ඕනේ දෙයින්. මා රුචි කරන පුද්ගලයාගෙන් තමයි මා සතුට වෙන්නේ. එතකොට මේ මට ඕනේ තැන කියන්නේ මා සතුට ලබන තැන. එතකොට මේ අපි හැමදෙනාම කල්යාණ මිත්‍රවරුනි පියවරෙන් පියවර දවසින් දවස මාසෙන් මාසෙ අවුරුද්දෙන් අවුරුද්ද මේ හොයාගෙන යන්නේ හොයාගෙන ඇවිත් තියෙන්නේ සතුටයි සැපයි කොතනින් මට සතුටක් ලැබෙයිද කොතනින් මට සැපක් ලැබෙයිද විභාගයකින්ද රැකියාවකින්ද උසස් වීමකින්ද සමාජාත් කොහෙන්ද සතුට ලැබෙන්නේ කොහෙන්ද සැප ලැබෙන්නේ කොහෙන්ද මට ආරක්ෂාව සුරක්ෂිත භාවය ලැබෙන්නේ මේවා තමයි අපි හොයන්නේ ඉතින් මේ ආරක්ෂාව සුරක්ෂිත භාවය සතුට සැප දැන් මේවා එක පාටක් නැහැ දැන් සතුට කිව්වහම ඒක පාටක් නැහැ ඒකට හැඩයක් නැහැ බරක් නැහැ එය තරාදියකින් මනින්න බෑනේ කිලෝ කීයක් තියෙනවද? ලීටර් කීයක් තියෙනවද? මීටර් කීයක් එහෙම මනින්න බෑ. උෂ්ණත්වමානකින් මනින්නත් අපිට කියන එක සුරක්ෂිත භාවය මෙය මනින්න බෑ. අතර මෙයා මිනිය නොහැකි දේවල් භෞතික දේවල් නෙමෙයි. ඔය එකක්වත් භෞතික නෑ. භෞතික නම් තමයි මනින්න පුළුවන්. ඔය අපි හොයන සුරක්ෂිතතාවය, අපි හොයන රැකවරණය, අපි හොයන සැප සතුට ඔය එකක්වත් භෞතික නැහැ. ඒකව මනින්න බෑ. එනිසා ඒවා කොහේ තියෙනවද කියන්නත් බෑ. නැද්ද කියන්නත් බෑ. මෙතන නැහැ, මෙතන තියෙනවා කියන්නත් බෑ. කාටද කියන්න පුළුවන්? එහෙම කියන්න බෑ. හැබැයි තියෙනකොට අපි දන්නවා. අපි විඳිනවා. අපිට දැනෙනවා. හැබැයි මේවා නිකන් ලැබෙන්නේ නැහැ. සතුට හෝ අසතුට සැප සුරක්ෂිත මේවා නිකන් ලැබෙන්නේ මොන හරි එකයි ලැබෙන්නේ. එක පුද්ගලයෙක් ඉන්න ඕන කවුරු හරි. අපේ අම්මා තාත්තා කවුල කෙනෙක්, යාළුවෙක්, ගුරුවරයෙක් කවුරු හරි ඉන්නට ඕන. ආහෙම ඉන්නකොට මට හරි සතුටුයි. මම තනි නෑ. මට අවශ්‍ය කෙනා ඉන්නවා. මට ලොකු රැකවරණයක් තියෙනවා. මාව බලාගන්න කෙනෙක් ඉන්නවා. මගේ ප්‍රශ්න අහන්න කතා කරන්න කෙනෙක් ඉන්නවා. එයා භෞතිකයි. පුද්ගලයෙක් භෞතිකයි. හැබැයි ඒ භෞතික පුද්ගලයා හරහා අන්න අපිට ලැබෙනවා සතුටක්, සැහැල්ලුවක්, සැනසෙල්ලක්, රැකවරණයක්. හැබැයි ලැබෙන සතුට, සැහැල්ලුව, රැකවරණය ඒක ගැන විස්තර කරන්න බෑ. ඒක ගැන කතා කරන්න අමාරුයි. කියන්න පුළුවන් මට හරි සතුටුයි කියලා. ආ මට දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකේ පාට ඇහුවොත්, හැඩේ ඇහුවොත් ත්‍රිකෝණාකාරද, චතුරස්‍රාකාරද, වෘත්තාකාරද, සිලින්ඩර එහෙම කියන්න බෑ. ඔය සතුටේ දුකේ ඒ වගේ පාට ගැන හැඩ ගැන කතා කරන්න බෑ ප්‍රමාණ ගැන කතා කරන්න බෑ කොච්චරද ග්‍රෑම් 500ද එහෙම කියන්න බෑ. එතන මේ එහෙම කියන්න බැරි භෞතික මිනුම් දණ්ඩ වලින් මනින්න බැරි අභෞතික වූ ඉලක්කයක් කරයි අපි හැමදෙනාම යන්නේ. මේ භෞතික දේවල් ඔක්කොම උදව් කරගෙන පුද්ගලයෝ මුදල් දැනුම ශක්තිය මේ ඔක්කොම උදව් කරගෙන අපි හොයාගෙන යන්නේ භෞතික දේවල් නෙමෙයි. මේ භෞතික දේවල් මාධ්‍ය කරගෙන ඒවා අමුද්‍රව්‍ය කරගෙන අපි හැමදෙනාම අපි කියන්නේ මේ කාමරේ ඉන්න අපි 10 15 දෙනා නෙමෙයි. මේන් එපිට හැමදෙනාම හැම මිනිස්සෙක්ම යනවා දිගු ගමනක් දීර්ඝ වූ ගමනක් මොනවා අරගෙනද යන්නේ ඔය කියපු භෞතික දේවල් කල්ලි අරගෙන වාහන අරගෙන ගෙවල් දොරවල් අරගෙන මිත්‍රයෝ යාළුවෝ පවුල් අරගෙන මේ ඔක්කොම අරගෙන රැකියා අරගෙන දිගු ගමනක් යනවා මොනවද මේවා මේවා හරහා සතුට ලබා ගැනීම මේවා හරහා සැප විඳීමේ මේ සියල්ල හරහා තමන්ගේ ජීවිතයට ගරා නොමැටෙන රැකවරණයක් සුරක්ෂිතතාවයක් මෙන්න මේකයි අපි හැමෝටම අවශ්‍ය මොන නම් වලින් කිව්වත් අපිට අවශ්‍ය වෙන්නේ මූලික වශයෙන්ම කාරණා දෙකයි එකක් සැප අනිත් එක සුරක්ෂිතතාවය රැකවරණය මේ කාරණා දෙකයි අපි හැම දිනෙකම ජීවිතයෙන් හොයන්නේ රැකවරණය සහ සතුට ඒ රැකවරණය සහ සතුට ගන්න පුළුවන් නිකන් සිල්ලර කාසි වගේ තමයි අනිත් ඒවා. යාළුවෝ, මිත්‍රයෝ ඔක්කොම නිකන් මුදල් වගේ හරියට. ඒවා දීලා මේවා ගන්න පුළුවන්. ඒවා හරහා මේවා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් දීර්ඝ ගමනක් ඇවිල්ලා තියෙනවා අපිට මතක නෑ අපි කැලෙන්ඩරේ බලලා උත්තරන සාතිකයේ බලලා කියනවා අවුරුදු මෙච්චරයි වයස. හැබැයි අපිට කාටවත් තේරිලා නෙමෙයි කියන්නේ. ඔබටත් මට තේරලා නැහැ අපි අවුරුදු 20ක් 40ක් ජීවත් වුණා කියලා. ඒක අපිට දැනුණු දෙයක් නෙමෙයි සංඛ්‍යාත්මක කාරණයක් අපි කියන්නේ මේ වර්ෂයෙන් උපන් වර්ෂය අඩු කරලා එන කාලයයි කියන්නේ අපිට තේරෙන කාලයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. හැබැයි දීර්ඝ වූ කාලයක් ඔබත් මාත් මේ සැප සහ සුරක්ෂිතතාවය හොයාගෙන විතක විඳිමින් විතක නොවිඳිමින් විතකෙහි පරස්පරයේ ප්‍රතිවිරුද්ධතාවය භුක්ති විඳිමින් එනම් දුක සහ අනාරක්ෂිත භාවය මේ දෙක විඳිමින් අද වෙනකල් ලැබෙන්න තියෙන අදත් මේ තම විඳිනවා විතක සැප විතක දුක විතක හරීම සුරක්ෂිතතාවයක් දැනෙනවා ඉර හඳ වගේ ඉස්තිරයි කියලා හිතෙනවා හැම දෙයක්ම අනිත් වෙලාවට කිසිම දෙයක නෑ අපිට ස්ථිර භාවයක්. අපේ මේ යාළුවෝ ගැන නෑ මට ස්ථිර හැඟීමක්. ඒ අය මට දිගටම ආදරය කරයිද, දිගටම මාව බලයිද? නෑ. එතන නිශ්චිත භාවයක්. ඒ අවිනිශ්චිත භාවය විතක හොල්මන් කරනවා මිත්‍රත්වයේ සම්බන්ධතාවල. විතක ආර්ථිකයේ අවිනිශ්චිත වෙනවා. එතන නෑ සුරක්ෂිතතාවයක්. තවත් විතක කායික නිරෝගීතාවයේ පැත්තෙන් නෑ සුරක්ෂිත භාවයක්. රෝගී වෙනවා. එතනින් නෑ අපිට රැකවරණයක්. දේශපාලන පැත්තෙන් සමහර විට අස්තිර වෙනවා විනිශ්චිත වෙනවා මේ විදිහට. විතක සැප විඳිමින් විතක දුක් විඳිමින් විතක සුරක්ෂිත ජීවිතයක් ගත කරමින් විතක අවිනිශ්චිත වූ අනාරක්ෂිතතාවයකට විවෘත වෙමින් ඔබටත් මටත් ඉදිරියටත් යන්න වෙනවා. අදින් ඉවරෙන්නේ නැහැ. හෙටත් ජීවත් වෙන්න වෙනවා. අනිද්දා ජීවත් වෙන්න වෙනවා. එතකොට හෙට මට සතුටින් ඉන්න වෙයිද දුකෙන් ඉන්න වෙයිද පූර්ණ වූ රැකවරණයක් මැද කිසිදු ප්‍රශ්නයක් නැතුව ඉන්න වෙයිද නැත්නම් හැම මොහොතක්ම තැති ගන්න ස්වභාවයෙන් ඉන්න වෙයිද කියන්න ඔබ දන්නේ නැහැ මා දන්නේ නැහැ නොදන්නවා විතරක් නෙමෙයි අපි දන්නේ කොහොමද ඒක හදාගන්නේ කියලා අපි හිතනවා අර කියපු දේවල් වල අඩුපාඩු නිසායි මොනවද ආර්ථිකේ යාළු මිත්‍රයින්ගේ නිරෝගී මේ වගේ අඩුපාඩුකම් නිසායි අපිට මේ ප්‍රශ්න. ඒ නිසා අපි මේ සියල්ල ලබා ගන්න අපි තව තවත් අර දේවල් මැත්තේමයි හැපෙන්නේ. දැන් නැවතත් කියන්න තියෙන්නේ සැප කියන්නේ භෞතික දෙයකට නෙමෙයි. කිසිම සැපක් නැහැ කටදාසි පොළේක. කිසිම සැපක් නැහැ රෙද්දක ඇඳුමක. හැබැයි ඇඳුමකින් පුළුවන් මාව සතුටටපත් කරන්න. ඒකේ ඇඳුම දෙන දෙයක් නෙමෙයි. ඇඳුම මොනවත් මට දෙන්නේ කිසිම දෙයක් දෙන්නේ එහෙනම් ඒ ඇඳුම ගැන සිතමින් මට පුළුවන් සතුට නිර්මාණය කරගන්න. එතන මේ සතුට කියන්නේ හිතේ නිර්මාණයක්. කාගේ හිතේද මිනිස් සිතේ ඔබේත් මගේ සිතේ සිද්ධ වෙන නිෂ්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් තමයි සැප කියලා කියන්නේ. මේ සැප සතුට කියන දෙක මේවා මනසක හැදෙන දේවල්. මේ කාරණේ නොදන්නා නිසා අපි දහහක් දේවල් පස්සේ යනවා. දහහක් දේවල් නැති වෙනකොට කම්පා වෙනවා. අන්න භාවනාවේ භාවනාවේදී අපට කිසියම්ම වූ හැඟීමක් ඇති වෙනවා. මේ මනස කියන්නේ මොකද්ද? හිතේ මොකද වෙන්නේ? හිත කොහොමද මේ දේවල් අල්ලාගෙන දේවල් අඹරලා දේවල් අමුද්‍රව්‍ය විදිහට භාවිතා කරලා මිරිකලා සතුට හදාගන්නේ සතුට කියන්නේ කල්යාණ මිත්‍රවරුනි මානසික ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. ඔය ආහාර හකස් කරන යන්ත්‍ර තියෙන්නේ. එක තැනකට අමුද්‍රව්‍ය දැම්මහම අවශ්‍ය පැණි රහ පාට ඒවා දැම්මහම කැරකිලා, ඇඹරිලා, මිරිකිලා, රත් වෙලා, හීතල වෙලා, කෑලි වලට කැඩිලා ඔක්කොම වෙලා අවසානයේ අන්න මොනවා හරි ලැබෙනවා. ජෑම් වෙන්න පුළුවන්, කෝඩ් මොනවා හරි ලැබෙනවා. අන්න ඒ වගේ මේ අපි අත්දැකීම් නැමැති අමුද්‍රව්‍ය අපිට පේන ඇහෙන දේවල් මනස නැමැති යන්ත්‍රය තුලට අපි දානවා. ඒක වෙනවා. අපි දානවා කියන්නේ ඉබේට වෙනවා. දැක්ක ගමන් දුටු ගමන්ම යම ඇහැ තුලින් කෙලින්ම යන්නේ මනසට. ගිහ ගමන්ම අන්න මනස පටන් ගන්නවා මේ වැටිච්ච රූපය නැමැති අමුද්‍රව්‍ය. උදව් කරගෙන යමක් හදන්න. ඉතින් ඒක ඒක විතරක් ගත්තට මොනවත් හැදෙන්නේ නැහැ. ඒක එක අමුද්‍රව්‍යයක් විතරක් දාලා මොනවත් හැදෙන්නේ නැහැ. ඒක විතරයි අන්තිමටත් තියෙන්නේ. එහෙම නෙමෙයි. ඒකට තව දානවා රසකාරක දානවා. මොනවත් දාන රසකාරක අතීත මතකයන් දානවා. ඒ රූපයේ කෙනෙක් පුද්ගලයෙක්ව දැක්කා කියන්නේ. දැක්ක ගමන්ම ඒ පුද්ගලයා සම්බන්ධයෙන් මගේ අතීත මතකයන් දානවා. ඉතින් අතීත මතකයන් හුඟක් රසවත් නම් ඒ පුද්ගලයා සම්බන්ධයෙන් මට තියෙන අතීත මතකයන් ඉතාම සතුටුදායක නම් අන්න ඒ සතුටුදායක වූ අතීත මතකයන් එකතු කරනවා මේ වර්තමාන රූපේ නැමැති අන්තරව්‍යයට. ඒ විතරක් නෙමෙයි. ඒ අතීත මතකයන් සතුටුදායක වෙන්න පුළුවන්. වර්තමාන දුටු රූපේට හැබැයි ඒ වෙලාවේ මම ඉන්නකත් ඕනේ. හොඳ තත්ත්වෙක. හොඳ තත්ත්වයක් කියන්නේ උගා බඩගින්නේ, ලෙඩ වෙලා, මහන්සි වෙලා එහෙම හිටනකොට සතුටුදායක ප්‍රති ඵලයක් ලැබෙන්නේ කායික වශයෙන්ුත් ටිකක් හොඳට ඉන්න ඕනේ. මානසික වශයෙන්ුත් හොඳ තත්ත්වයක් තියෙන්න ඕනේ. මානසික වශයෙන්ත් අපි ලොකු ප්‍රශ්නයක පැටලැවිලා පැටලැවිලා ඉන්න වෙලාවක ලොකු සතුටක් අපි කාටවත් ලැබෙන්නේ පුංචි සතුට වෙන්න පුළුවන්. හොඳටම ලෙඩ වෙලා ඉන්නකොටත් අපිට ලොකු සතුටක් ලැබෙන්නේ මොනවා වුණත්. මොකද ඊට වැඩිය ලොකුයි ලෙඩේ. ඊට වැඩිය ලොකුයි මේ මානසික ගැටලුව. එතකොට අන්න අර දුටු රූපේට අතීත මතකයන් නැමැති රසකාල්කේ එකතු වෙනවා වර්තමාන කායික ස්වභාවය සහ මානසික ස්වභාවය නැමැති නැමැති ඒ වර්ණ එකතු වෙනවා. ඒ පාට එකතු වෙනවා. ඒ රසකාරක එකතු වෙනවා. ඉතින් මේවත් එක්ක අන්න මනස හිතනවා කියන්නේ මේවා ඔක්කොම එකතු කරගෙන අඹරනවා. එක්තරා විදිහක ඇඹරීමක්. එහෙම හිතනවා කියන්නේ ඒක මේ ටික ඔක්කොම මිශ්‍ර කරනවා, සම්මිශ්‍රණයක් කරනවා. සිතීම කල්පනා කිරීම කියන්නේ ඒකයි. එහෙම කරගෙන යනකොට අන්න උපදිනවා අපිට. ඉතින් අපිට මේ ටික පේන්නේ මොන ටිකද මේ අතින් දාන ටික පේන්නේ අපි දන්නේ රූපයක් දැක්ක දැක්ක ගමන් මගේ හිතේ සතුටක් ආවා. මේ අතරමැදි ක්‍රියාවලිය අපි කවුරුවත් දකින්නේ නොදකින නිසා මේ අවසාන ප්‍රතිඵලය සහ ආරම්භක ක්‍රියාව දෙක විතරක් අප දකින නිසා මේ දෙක එකට අපි ඊතලයෙන් සම්බන්ධ කරනවා. අහවල් කෙනා දකින්න ලැබුණොත් මගේ හිතට සතුටුයි. අහවල් කෙනා දකින්න ලැබුණොත් මගේ හිතට අසතුටුයි. ඉතින් අපි හිතනවා මේ සතුට අසතුට දෙක රැඳිලා තියෙන්නේ මේ පුද්ගලයෝ මත, බාහිර පුද්ගලයෝ මත. මක් නිසාද ඔබේ මගේ අත්දැකීම ඒ අය දැක්ක ගමන් එක්කෝ අප සතුටු වෙනවා නැතිනම් දුක් වෙනවා. ඉතින් අපි සදාකාලික වශයෙන්ම මේ නිසා අපේ සතුට සහ අසතුට රැඳිලා තියෙන්නේ බාහිර දේවල් මත. බාහිර දේවල් මත, තමන් මත නෙමෙයි අනුන් මත යැපෙන සතුටක්, අනුන් මත යැපෙන දුකක් තමයි අපි හැමදෑම විඳින්නේ. අපි ස්වාධීන නෑ. අපි නිවහල් නෑ. අපි තව දෙයක් මත යැපෙන මානසික වශයෙන් වහල් වූ පිරිසක්. දැන් අන්න භාවනාවේදී අපිට ලැබෙනවා ඉඩක් මොනවද? මොකද වෙන්නේ හිතේ? හිත කියන්නේ මොකද්ද? හිත කියන්නේ සතුටට නෙමෙයි. ඒ සතුට හදන ක්‍රියාවලියටයි හිත කියන්නේ. හිත කියන්නේ දුකට නෙමෙයි දුක හදන ක්‍රියාවලියට. එතකොට මේ ක්‍රියාවලිය පියවරෙන් පියවර අධියරෙන් අධියර දැකීම තමයි භාවනාව කියන්නේ. මොන ක්‍රියාවලියද අන්න අමුද්‍රව්‍යයක් මනසට වැටෙනකොටම කොහෙන්ද ඇහෙන් වෙන්න පුළුවන්. ඇහෙන ශබ්දයක් වෙන්න පුළුවන් කනින්. මතකයෙන් එන දෙයක් වෙන්න පුළුවන් මනින්ද්‍රියෙන් කොහෙන් හරි අමුද්‍රව්‍යයක් වැටුණු ගමන්න ඒ වැටුණත් එක්කම මේ යන්ත්‍රය ක්‍රියාත්මක වෙනවා හරියට ඔය බීම වර්ග ලැබෙන යන්ත්‍රය තියෙන්නේ කාසියක් දාපු ගමන්ම හැදෙන්න පටන් ගන්නවා ඒ අවශ්‍ය ටික එකතු වෙනවා එකතු වෙලා ඒක ඇතුලේ මිශ්‍ර වෙලා සද්දයක් වෙලා අන්න වීදුරුවට වැටෙනවා කාසියක් වැටෙන්න ඕනේ වැටිච්ච ගම ඕනේ අමුද්‍රව්‍ය ටික තියෙනවා ඒක සීලි තියෙනවා, කෝපි තියෙනවා, කිරි තියෙනවා, ඔක්කොම ටික තියෙනවා. මෙහෙන් කාසියක් වැටුණු ගමන්ම වළංගු කාසියක් වැටුණු ගමන්ම සීනි අවශ්‍ය ප්‍රමාණය එකතු වෙනවා. කෝපි එකතු වෙනවා. කිරි එකතු වෙනවා. මේවා මිශ්‍ර වෙනවා, රත් වෙනවා, සීතල වෙනවා. ඔක්කොම වෙලා අන්න වීදුරුවට වැටෙනවා අවස්ථාන ප්‍රතිඵලය. ඉතින් අපිට පේන්නේ කාසිය දැම්ම ගමන් මේක වෙනවා. ඒක ඇතුලේ මොනවද තියෙන්නේ? ඇතුලේ කොහොමද එකතු වෙන්නේ? මොනවත් පිටින් ඉන්න කෙනෙකුට පේන්නේ ඉතින් පිටින් ඉන්න කෙනා හිතන්නේම කාසියක් තියෙනවා නම් මට කෝපි එකක් බොන්න පුළුවන්. තේ එකක් බොන්න පුළුවන්. උණුසුම් කෝපි එකක්, සීතල කෝපි එකක් පුළුවන්. පුළුවන් තමයි. හැබැයි ඒකේ තව ක්‍රියාවලියක් තියෙනවා. ඒ වගේ මෙන්න මේ ක්‍රියාවලිය දැකීම තමයි භාවනාව කියන්නේ. ඉතින් කොහෙන් හරි වැටුණු ගමන්ම කාසියක්, රූපේ නැමැති කාසියක්, ශබ්දේ නැමැති කාසියක්, කනට මොනවාරි ඇහුණු ගමන්ම අන්න මනස කැරකෙන්න, ඇඹරෙන්න පටන් ගන්නවා. ඒ දේ විජහට ගන්නවා. අරගෙන බලනවා ඊට සම්බන්ධ අතීත මතකයන් මොනවද තියෙන්නේ. විජහට බලනවා බොහොම ඉක්මන්, ඊටාම ශනික පරිගණකයක් වගේ. විජහට බලනවා අද එකක් ඊයේ එකක්, ගිය අවුරුද්ද එකක්, අවුරුදු 10කට කලින් මතකයන් විජහත මතක පිටු පෙරලමින් හොයාගන්න. ඔක්කොම හොයාගන්න නැහැ. එකක් දෙකක් හොයාගන්න. ආ මේක හොඳ දෙයක්. මේක සැප ලැබෙන දෙයක්. මේක නරකයි. මේකට මං එදත් ඇඬුවා දුක් වුණා. මට රිදුණා එදත් මේ මේ කෙනා හින්දා මේ තැන හින්දා මේ ගීතෙ හින්දා මොකක් හරි. දැන් මට මේක ඕනේ නැහැ. මං දැන් බඩගින්නේ ඉන්නේ. මට දැන් මහන්සි නිදිමතයි. මගේ හිත අත්ත මේ වෙලාවේ මට ඕනේ. ඉතින් මේ ටික ඔක්කොම එකතු කරනවා. මේ ආකල්ප ටික, සංකල්ප ටික, අත්දැකීම්, මතකයන්, කායික මානසික ස්වභාවයන් අන්න අර ඒ ටික ඔක්කොම අරකට එකතු කරලා කවලම් කරලා මිශ්‍ර කරලා ගන්නවා යම. එතන මේ ටික පියවරෙන් පියවර දකින්නකොට දකින්නකොට අර බාහිර දේ නිසායි මම සතුටුුනේ දුක්ුුනේ කියන ඒ සතු ආකල්පය නැති වෙලා යනවා. කාටවත් මාව සතුටු කරන්නවත් බෑ කාටවත් මාව අසතුටු කරන්නවත් බෑ මේ දෙකම බෑ එයාට යම් යම් දේ කරන්න පුළුවන් හොඳ කියන්න පුළුවන් වඳින්න පුළුවන් ගෞරව කරන්න පුළුවන් ප්‍රශංසා කරන්න පුළුවන් ඒ ඔක්කොම ඇත්ත නමුත් ඒව අහලා සතුටු වෙන්නේ හිතයි ඒ සියල්ල සා සතුට හදාගන්නේ හිතයි හිත සතුට හැදුවේ නැත්නම් ඔය මොනවා කිව්වත් ඒවා නිකම්ම ශබ්ද ටිකක් විතරයි. ඔබ කෝපයෙන් ඉන්න විට කෙනෙක් ඇවිල්ලා ඔබේ හොඳ කිව්වා කියලා ඔබ සතුටු වෙන්නේ. ඒ වෙලාවේ හිත ලෑස්ති නෑ සතුට හදාගන්න. මක් නිසාද හිතේ දැන් කෝපය පිරීලා තියෙන්නේ. මනස කුපිත වෙලා තියෙන්නේ. කෝපයේ මනසේ අරක්ගෙන තියෙන්නේ. කෝපයෙන් ඉන්න වෙලාවට මනස ලෑස්ති නෑ. සතුට වගේ ලක්ෂණ දෙයක් හදන්න. එයා බලන්නේ තව තවත් අසතුට හදන්න. තව තවත් දුක හදන්න, තව තවත් අවලස්සන දෙයක් හදන්න. ඉතින් කවුරු ඇවිල්ලා හොඳ කිව්වත්, කවුරු ඔබ වර්ණනා කරත් වැඩක් නෑ ඔබ කෝපයෙන් ඉන්න විට, වැඩක් නෑ ඔබ බියෙන් ඉන්න විට. ඒ දේ නිකම්ම සබ්දයක් විතරක් බවට පත් වෙනවා. මනස ලෑස්ති නෑ ඒ දේ අම්ද්‍රව්‍යයක් බවට පත් කරගන්නවා. ඔහේ යනවා. තියාගන්නෙවත් නෑ ඒක. මතකත් නෑ අපි තරහින් ඉන්න විට කවුරු හරි අපේ හොඳක් කිව්වද කියන එක. ඒක මතකෙවත් තියාගන්න අපි ලෑස්ති නෑ. මේකයි ඇත්ත. ඉතින් මේ ටික භාවනාවේදී කෙනෙකුට පේනකොට ටික ටික මේ බාහිර ලෝකය නිකම්ම නිකම් ලෝකයක් විතරයි. එතන තියෙන්න පුළුවන් දේවල් හැබැයි එතන නෑ සැප, එතන නෑ දුක, එතන නෑ සතුට, එතන නෑ අසතුට. ඒ මොනවත් නෑ. ඒව ඔක්කොම තියෙන්නේ මෙතන. අන්න ඒ නිසායි භාවනාවේදී මෙතන ගැන අපි උනන්දු වෙන්නේ. එතන ගැන නෙමෙයි මෙතන ගැන. ඒ නිසා භාවනාව හැම වෙලෙම පවතින්නේ කොතනද මෙතන. මෙතන. මෙතන කියන්නේ ඔබ ඉන්න තැන. ඔබ තුල, ඔබේම අභ්‍යන්තරය තුලයි. භාවනාව කොහෙද තියෙන්නේ? කෙනෙකුට කියන්න පුළුවන් භාවනාව තියෙන්නේ භාවනා මධ්‍යස්ථානික ආරණ්‍යක. නෑ, එහෙම තැනක භාවනාව නෑ. ඒ කොහෙවත් නෑ භාවනාව. ගහක් යට නෑ, ගහක් යට භාවනාව නෑ. එහෙනම් භාවනා ශාලාවක නෑ භාවනා ශාලාවක තියෙන මොනවද? gadol තියෙනවා, ගුළු තියෙනවා, කොත්ත තියෙනවා, පැදුරු තියෙනවා ඉතර. භාවනාව නෑ. එහෙනම් භාවනාව තියෙන්නේ කොහෙද? ඔබ ඉන්න තැන. ඔබ කොතනද ඉන්නේ? එතන තමයි භාවනාව තියෙන්නේ. ඔබේ අභ්‍යන්තරේ මගේ ඇතුළත තමයි භාවනාව තියෙන්නේ. ඉතින් ඒ නිසා භාවනාවේදී වැදගත්ම මූල ධර්මයක් තමයි මෙතන ජීවත් වීම. එතන නෙමෙයි මෙතන හැම වෙලෙම අපි අවධානය යොමු කරන්නේ යලි යලි යලි යලි කොතැනකද මෙතෙන්ට. මා ඉන්න තැනට, මා වාඩි වී සිටින තැනට. මගේම අභ්‍යන්තරයට සහ ඒ අභ්‍යන්තරේ වෙන්නේ කුමක්ද කියන එකට මොනවද වෙන්නේ? ඉගෙන ගන්න තියෙන්නේ Taman ගැන භවනාවේදී. බලන්න තියෙන්නේ Taman දිහා. හදාරන්නට වෙන්නේ Taman ගැන. ඒ දැකීම බැලීම පරිශ්‍රණය අධ්‍යාපනය සහ ගවේෂණය නිසා මොකද්ද වෙන්නේ? තමන් ස්වාධීන කෙනෙකු බවටපත් වෙනවා. තමන් නම් කර්මාන්ත ශාලාව, තමන් නම් නිෂ්පාදනාගාරය මොන වගේද? සතුටේ සහ අසතුටේ ආරක්ෂිත භාවයේ සහ අනාරක්ෂිත භාවයේ නිර්මාත්‍රවරයා ඉන්නේ මෙතන නම් තව කෙනෙක් මත යැපෙන්නේ තව දේවල් මත යැපෙන්නේ මේ දේවල් තිබුණා. ඒව ඕනේ. එච්චරයි. එතකොට හිත තමයි මේ සියල්ල හදන්නේ. අපේ හිත, මගේ හිත, ඔබේ හිත තමයි මේ සියල්ලම හදන්නේ. එතකොට වගකීම සිතකයි සතුටේ වගකීමත් අසතුටේ වගකීමත් ඒක වෙන කිසි කෙනෙකුට බාර දෙන්න බෑ බාර කරු මනසයි හැම හැම හැඟීමකම බාර කරු මනසයි ආදරයේ බාර කරු කවුද මනස මනස තමයි ආදරය හැදුවේ අම්මා තාත්තට වෙන්න පුළුවන් දූ පුතුන්ට වෙන්න පුළුවන් සහෝදර සහෝදරයන්ට ගුරුවරුන්ට ශිෂ්‍යයන්ට යාළුවන්ට කාන්පුරුෂයා බහරය මේ කවුරු අතරත් ආදරය හැදුවේ කවුද? හිතයි. හිත හදනවා හිත ආදරේ වැඩි කරනවා අඩු කරනවා නැති කරනවා මේ ඔක්කොම කරන්නේ හිත හිතට පුළුවන් නැති ආදරයක් ඇති කරන්න පුළුවන් තියෙන ආදරයක් වැඩි කරන්න පුළුවන් වැඩි ආදරයක් අඩු කරලා නැති කරලම දාන්න ඒ ඔක්කොම ටික හිත කරන්නේ ඉතින් හිත මේක නිසායි ධර්මයේ කියන්නේ හිත නම් මැජික් කරුවෙක් මායාකාරයෙක්. ඒක මැජික් කරන්නේ නෙමෙයි. වෙන මොනවත් නෙමෙයි මේක තමයි මැජික් නියමම මැජික් ෂෝ එක මේක තමයි. ආරයා මට නැතුව බෑ කියනවා. එයා නැත්තම් මං ජීවත් වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ ආ ඕන්නේ නැහැ කියනවා. මේක තමයි මේක එකම එක මැජික් ෂෝ එකක්. කනට කන වගේ කියනවා. හොඳම යාළුවෝ කියනවා. ඊළඟට හතුරෝ. ඒතර මේ යාළුවෝ හදන්නේ කවුද හිත? හිතයි මිත්‍රත්වයන් හදන්නේ. ඒ වගේම හතුරු හතුරු හදන්නේ කවුද හිත? වෙන කවුරුවත් නෙමෙයි. තරහෙන් යුක්ත හිත හතුරු හදනවා. ආශාවෙන් ආදරයෙන් යුක්ත හිත මිත්‍රයෝ හදනවා. ඉතින් ආදරය ආශාව ඇලීම තියනකල් මිත්‍රයෝ ඉන්නවා. ඒ ආදරය ආශාව ඇලීම නැති වෙලා ගිය ගමන් ඒ ස්නේහය නැති වෙලා ගිය ගමන් මිත්‍රයෝ ටික නැති වෙලා යනවා. ඒයි ජීවත් වෙන්න පුළුවන්. පුද්ගලයෝ ඉන්න පුළුවන් හැබැයි තවදුරටත් ඒගොල්ලෝ මගේ යාළුවෝ නෙමෙයි. ඇහුවොත් නෑ දැන් එහෙම යාළුකමක් නෑ. ඇයි එහෙම කියන්නේ? දැන් ඒ අය එකතු කරලා ඒ අය අමුද්‍රව්‍ය කරගෙන මගේ හිත මිත්‍රත්වයක් හදන්නේ නැහැ කවුරුටත්. දැන් නෑ යාළුකම් හදන්නේ ඒවා ඉවරයි. ඉතින් හිත නැවැත්තපු ගමන් මිත්‍රත්වයේ සෑදීම මිත්‍රයෝ ටික අතුරු ගහන් වෙලා යනවා. පුද්ගලයෝ ඉන්න පුළුවන් නමුත් මිත්‍රයෝ ටික නෑ දැන් ඒගොල්ලෝ මිත්‍රයෝද නෑ. ඉතින් හිත ඒ අයම එකතු කරගෙන තරහ හදුවොත් ඊට පස්සේ ඒ අය තරහකාරයෝ. තරහකාරයෝ හදන්නේ කවුද හිතේ? ඒක තමයි මැජික් කියන්නේ. එකම පුද්ගලයා අරගෙන එහෙමනේ කරන්නේ එකම දේ අරගෙන පිටරයක් හදනවා, කුරුල්ලෙක් හදනවා, සල්ලි හදනවා මැජික් ෂෝ එහෙමනේ කරන්නේ. ඒක මැජික්. ඊට වැඩිය මැජික් එකක් මේ හිත, හිත කරන දේ. එකම පුද්ගලයා අරගෙන යා යාළුවෙක් කරනවා, යා නැතුව බැරි යාළුවෙක් කරනවා, පණ දෙන්න පුළුවන් කෙනෙක් කරනවා. ඊට පස්සේ සාමාන්‍ය මිත්‍රයෙක් කරනවා, ඊට පස්සේ හතුරෙක් කරනවා, තරහකාරයෙක් කරනවා. මේ ඔක්කොම කරනවා. ඉතින් ඒ කරන කරන මේකේ තියෙන අරුමේ නම් සාමාන්‍ය මැජික් සංදර්ශනයක වෙන කෙනෙක් මැජික් පෙන්වනකොට අපි පුදුම වෙනවා. මෙතනදී අපේම හිත පෙන්වන මැජික් වලට අපි රැවටෙනවා. රැවටිලා අපි හිතන ඇත්ත තමයි. මෙයා මට ඉන්න හොඳ යාළුවෙක්. මෙයා නැතුව බෑ. ඉතින් එයාට මොනවා හරි වෙච්ච ගමන් අපි හරියට දුක් වෙනවා. අපිට අපිව නැති වුණා වගේ. එයා මොනවා හරි කළොත් අපේ හිත හරියට රිදෙනවා. සාමාන්‍ය කෙනෙක් කරාට වැඩිය. සාමාන්‍ය කෙනෙක් දැකලා අහක බලාගෙන ගියාට අපි ගණන් ගන්නෑ. නමුත් අපේ හිත හොඳම යාළුවෙක් කියලා කියපු කෙනෙක් එහෙම කළොත් අපි හරියට දුක් වෙනවා. අපිට මේ හැම මැජික් එකක්ම ඇත්ත. අපේම හිත පෙන්නන හැම මැජික් එකක්ම අපිට ඇත්ත. අපි කොච්චර මෝඩද? අපි කොච්චර මෝඩද? ඒක තමයි මෝහය කියලා ධර්මයේ කියන්නේ. ඒක තමයි මෝඩකම. ඒක තමයි අවිද්‍යාව. ඊට පස්සේ තරහා. ඉතින් අපි හිතන ඇත්ත තමයි මේගොල්ලෝ දැන් මයිත් එක්ක තරහයි. මම තරහයි මේගොල්ලෝ. මේගොල්ලෝ මගේ තරහකාරයෝ. හතුරු. කවුද කියන්නේ? අපේ හිත කියන්නේ. වෙන කවුරුවත් නෙමෙයි හිතයි. ඉතින් හිත කියපු ගමන් අපිට පේනවා ඒ අය හතුරු විදියට. මේක කෙලින්ම ඉන්ද්‍රජාලමක් මායාවක් මෙතන වෙන්නේ මේ මනස කරන්නෙම හොල්මන් වැඩ මායාකාරී වැඩ හැබැයි අපි හැම මායම කරන අහුවෙන. ඒ හැම මැජික් එකකටම අපි යට වෙනවා. යට වෙලා අපි පුදුම වෙනවා, උඩ පයින්නවා, බය වෙනවා, තරහ ගන්නවා, සතුටු වෙනවා. ඉතින් භාවනාව ඕන වෙන්නේ එකට මොකටද මෙතන වෙන මේ ඉන්ද්‍රජාලම මේ මායම මේ මැජික් සංදර්ශනය හරියට අඳුනගන්න සිද්ධ වෙන ආකාරයෙන්ම ඇති සැටියෙන්ම දකින්නට මොකද වෙන්නේ? ඒ නිසායි මෙතෙන්ට අවධානය යොමු කරන්න කියන්නේ. භාවනා විදි කියන්නේ මෙතෙන්ට අවධානය යොමු කරන්න. කොතෙන්ටද තමන්ගේ මනසට අවධානය මනසට යොමු කරලා බලන්න මෙතන මොකද වෙන්නේ? මොනවද හිතෙන්නේ? අර බල්ලෝ කෑ ගහනවා එහෙනම්. ඉතින් බලන්න මෙතන මොකද වෙන්නේ? ඒකයි භාවනාව කියන්නේ. ඉතින් ඒක ඇහෙනවා අපේ හිත කියනවා ඒක කෙනෙක්ගේ හිත කියන්න පුළුවන් ඒක කරදරයක් තව කෙනෙක්ගේ හිත කියන්න පුළුවන් ඒ බල්ලෝ බඩගින්නේ ඉන්නේ තව කෙනෙක්ගේ හිත කියන්න පුළුවන් අසනීප වෙලා ඉන්නේ තව කෙනෙක්ගේ හිතක් කියන්න පුළුවන් ඒ අයව කුලප්පු කරනවා ඉතින් ඒ කියන කියන සිතිවිල්ලට අනුව හැඟීම් ඇති වෙනවා බඩගින්නේ ඉන්නේ කියලා හිතනොත් අනුකම්පාවක් කියලා මේ අහිංසක බල්ලන්ට කවුරු හරි කොලොප්පම් කරනවා කියලා හිතනොත් තරහ එන්න පුළුවන්. මේ බල්ලෝ ටිකක් ගෑනලා මෙතන දාලා මොයි බල්ලොන් මොනවා කරනවද දන්නේ නැහැ කියලා හිතුවොත් ඒ බල්ලන් එක්ක තරහක් එන්න පුළුවන්. ඉතින් අපි එක එක්කෙනාගේ හිතේ එක එක හැඟීම් නැති වෙනවා. අර හිත ඇති කරපු ආකල්පය අනුව එක එක හැඟීම් ඇති වෙනවා. ඒ හැම හැඟීමක්ම හැබැයි අපිට ඇත්ත. තරහ ඇති වෙච්ච කෙනාට තරහ ඇත්ත අනුකම්පාව ඇති වුණු කෙනාට අනුකම්පාව ඇත්ත දුක ඇති වෙච්ච කෙනාට දුක තරහ ආපු කෙනාට තරහ මේ බය ආපු කෙනාට මේ පිස්සු බල්ලොත් දන්නේ නැහැ දැන් යනකොට කයිද කියලා හිතනොත් ඔන්න බය එන්න. ඉතින් ඒක එයාට ඒක ඒක තමයි මැජික් කියන්නේ. මේක මැජික්. මේක බොරුවක්. මේක රැවටිල්ල. මනස කියන්නේ රැවටිල්ලක්. සතුට හදමින් දුක හදමින් මනස අපව රවට්ටනවා. මිනිස්සු අපිව රවට්ටනවා. ඕනේ තරම් මිනිස්සු අපිව රවට්ටලා ඇති වෙලෙන්දෝ දේශපාලනක් ඕනේ තරම් රවට්ටලා ඇති. යාළුවෝ යාළුවෙන්ද අපර ඔක්කොම රවට්ටලා ඇති. හැබැයි ඒ අය අතේ ඇඟිලි ගන්නට එක පාරයි දෙපාරයි තුන් පාරයි සිය පාරක් අපි රවට්ටපු කෙනෙක් නෑ. අන්තිය පාරක් රවට්ටපු කෙනෙක් කොහොමත් නෑ. නමුත් මේ හිත මේ එක එක දේ හද හද අද වෙනකොට සිය පාරක් නෙමේ දහස් වාරයක් නෙමේ ලක්ෂ කෝටි වාර ගණක් පවත්වලා තියෙනවා. කාවද? මාව, ඔබව, මගේ සිත, ඔබේ සිත. හැඟීමෙන් හැඟීමට රවට්ටනවා. තප්පරෙන් තප්පරයට රවට්ටනවා. අපිත් රැවටෙනවා. ඉතින් මේක තමයි අවිද්‍යාව. මේක තමයි මෝඩකම, මෝහය කියන්නේ. තමන්ගෙම හිතට රැවටෙන එක. අපි රැවටෙන්නේ තමන්ගෙම හිතටයි, අපේම හිතටයි. වෙන කාටවත් නෙමෙයි. වෙන කාටවත් රැවටුනාට ප්‍රශ්නයක් නැහැ. වෙන හානිය අඩුයි. හැබැයි Tamangeම හිතට රැවටෙන එකෙන් වෙන හානිය වැඩි. විපාක වැඩි. කෙලවරක් නැහැ. රැවටෙනවා කියලා අඳුන ගන්නත් තව කෙනෙක්ගේ කුට රැවටුනොත් එහෙම අපිට අඳුන ගන්න පුළුවන්. පළවෙනි පාර බැරි වුණොත් දෙවෙනි පාර තුන්වෙනි පාර හතරවෙනි පාර අඳුන ගන්න පුළුවන් මෙයා මාව රවට්ටනවා ආයෙනම් මම රැවටෙන්නේ නැහැ කියලා. නමුත් මෙතන කෙලවරක් නැහැ. කෙලවරක් නැහැ. ආයෙත් රැවටෙනවා. ආයෙත් රැවටෙනවා. රැත් වැටෙනවා. දවලුත් වැටෙනවා. උදෙත් වැටෙනවා. හැන්දෑවෙත් වැටෙනවා. කෙලවරක්. ඉතින් ඒ නිසායි මනසට අවධානය යොමු කරන්න. ඒ නිසායි කියන්නේ සිහියෙන් ඉන්න. හිතේ වෙන්නේ මොනවද බලන්න. වෙන දේ අඳුනගන්න. ඒව ඒකේ ඇත්තක් නෑ. ඒව ඇත්තද බොරුද හොයන්න යන්න එපා. ඔය තරහේ ඇත්තකුත් නෑ බොරුවකුත් නෑ. ඔය හිත හදාගන්න ආශාවක ඇත්තකුත් නෑ බොරුවකුත් නෑ. ඒක මැජික් එක. මැජික් එකක ඇත්තක් නෑ බොරුවකුත් නෑ. දෙකම නෑ. ඒ දෙකම තියෙන්නේ පවතින දේ. ඒව පවතින දේවල් නෙමෙයි මායා. ඉතින් මායාවක තියෙන ඇත්ත මොකද්ද බොරුව මොකද්ද ඒක කතා කරන්නත් බෑ. මායාව මායාවක්. ඉතින් මේ කිසිම තරහක නෑ ඇත්තකුත් ඒ වගේම බොරුවකුත් නෑ. ඒක නිකම්ම නිකම් මායාවක්, මනස්ගතයක්. ඒ මනස්ථාපයක් බව නොදුටු කෙනාට ඒක ඇත්තක්. ඊපස්සේ ආ තරහෙන් ආරූඪ වෙලා ඒ තරහ ඇත්තක් විදිහට අරගෙන තරහ ඇති කරගත්ත කෙනා තරහකාරයෙක් විදිහට බලාගෙන ඒ ඔක්කොම ඇත්ත වෙනවා ඊට පස්සේ. තරහත් ඇත්ත. තරහ ඇත්ත වෙච්ච ගමන් තරහකාරයා කියන එක ඇත්ත වෙනවා. එයත් එක්ක මම තරහයි කියන එක ඇත්ත වෙනවා. මේ සියල්ල ඇත්ත බවට පත් වෙන එක මොහොතකින්. අර තරහ ඇත්ත කියලා ගත්ත ගමන්. ඉතින් භාවනාවේදී අපි දකිනවා හිතේ තරහ එනවා. හැබැයි ඒක ඇත්තයි කියලා බාර ගන්න යන්නේ. ඒ සත්‍යයි කියන මුද්‍රාව තබන්නට යන්නේ අපි. ඒ මුද්‍රාව කියන්නේ යන්නේ හුදෙක් අඳුනා ගන්නවා තරහ තියෙනවා. දැන් හිත තරහ හදලා තියෙන. මෙච්චරයි. එහි සත්‍ය අසත්‍යතාවයේ වැදගත්. ඒක නෑ ඇත්තක්. නෑ බොරුවක්. ඒක හුදෙක් හුදෙක් නිර්මාණයක්. නිර්මාණයක මොකද්ද තියෙන ඇත්ත? ප්‍රබන්ධයක මොකද්ද තියෙන ඇත්ත? මොකද්ද බොරුව? ඒක ප්‍රබන්ධයක් විතරයි. ওই ප්‍රබන්ධයක සත්‍ය සත්‍යතාවය හොයන්න යන එක මෝඩකමක්. ගීතයක, චිත්‍රයක, නාට්‍යයක, නැටුමක, චිත්‍රපටියක, කවියක ඒකේ සත්‍ය සත්‍යතාවය හොයන්න යන්නේ කවුරුවත් යන්නේ බලන්නේ ඒක තාත්විකද නැද්ද කියලා. තාත්විකයි කියන්නේ ඇත්ත වගේද? තාත්විකයි කියන්නේ සත්‍ය නෙමෙයි. සත්‍ය වගේද කියලා බලන්න පුළුවන්. මේක මේ ඇත්ත වගේ හදලා තියෙනවා. ඉතින් ඇත්ත වගේ හැදුවා කියන්නේ මේකේ ඇත්තක් නැහැ කියන එකනේ. ඒක ප්‍රබන්ධයක්, නිර්මාණයක්. ඉතින් මේ මනස කරන්නේම මොනවද? ප්‍රබන්ධ කරනවා, නිර්මාණ කරනවා. කරන කරන නිර්මාණයට ප්‍රබන්ධයට අපි අහු වෙනවා. අහු වෙලා අහු වෙන විතරනේ අපි ඒකේ චරිතයක් බවට පත් වෙනවා. රස විඳින කෙනා නෙමෙයි අපි ඒකේ චරිතයක් බවට පත් වෙනවා. එතකොට ඒකෙම ඇතුලේ තමයි ඉන්නේ අනිත් චරිත. මිත්‍ර චරිත, හොඳ චරිත, කළු චරිත, සුදු චරිත, දුෂ්ට චරිත ඔක්කොම ඉන්නේ මේ මනස හදන ප්‍රබන්ධය ඇතුලේ. ඕකෙන් එළිය ගිහිල්ලා කාටවත් පොදු සංගණනයක් කරන්න බෑ. කවුද හොඳයි, කවුද නරකයි. පොදු සංගණනයක් කරන්න පුළුවන් ද බලන්න හොඳ නරක කවුද කියලා. මිත්‍රයෝ සහ තරහකාරයෝ කවුද කියලා මිතුරන් සහ සතුරන් කවුද කියලා පොදු සංගණනයක් කරන්න පුළුවන් ලංකාවේ ඉන්න පොඩි දෙකක් විතරයි අරගෙන බෑ කරන්න බෑ එක එක්කෙනාගේ හිතයි කියන්නේ ආ මෙයා හොඳයි මෙයා නරකයි මෙයා මිත්‍රයෝ මෙයා හතුරු කියලා ඉතින් එක්කෙනෙකුට මිත්‍රයෝ වෙන කෙනා තව කෙනෙකුට හතුරු වෙනවා ඒක ස්වභාවිකයි ඉතින් පොදුවේ කතා කරන්න බෑ යථාර්ථයට එනකොට ඇති සැටියට එනකොට ඒ නිසා මිත්‍රයොත් නෑ හතුරොත් නෑ හොඳ අයත් නෑ නරක අයත් නෑ කළු චරිතත් නෑ සුදු චරිතත් නෑ ඒ මොනවත් නෑ තියෙන්න බෑ තියෙන්නේ සාපේක්ෂව කාට සාපේක්ෂවද මනසට සාපේක්ෂව මනසේ මොන ලක්ෂණයද සාපේක්ෂවද මනසේ ඇලීම තියෙනවා නම් ආශාව තියෙනවා නම් ඒ ආශාවට සාපේක්ෂව මිත්‍රයෝ ඉන්නවා තරහ තියෙනවා නම් ගැටීම තියෙනවා නම් ඒ ගැටීමට සාපේක්ෂව හතුරෝ ඉන්නවා එච්චරයි පොදුවේ හොයන්න පුළුවන් අවුරුදු 50ට වැඩි අය කවුද 50ට අඩු අය කවුද ඒකේ ගැටලුවක් නැහැ ස්ත්‍රී කවුද පුරුෂ කවුද ඒකේ ගැටලුවක් නැහැ හැබැයි මේ ඒකේ ඉන් ඔබට ගිහිල්ලා හොයන්න පටන් ගත්ත ගමන් ඒ පෞද්ගලික වෙනවා. ඒ මනෝ නිෂ්පාදනයක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ ටික අතෑරියාම මොනවත් නැති වෙලා යනවා. ඇලීම නැති වෙච්ච ගමන් කිත්තු යාළුවෝ කියන එක නැති වෙලා යනවා. මිත්‍රයෝ ඉන්න පුළුවන් නමුත් ඒ අය නැතුව බෑ. ඒ අය මගේ, පණ වගේ ඒක නැති වෙලා යනවා. වියෝදුක නැති වෙලා යනවා. ඇලීම නැති වෙච්ච ගමන්ම වියෝදුක නැති වෙලා යනවා. ගැටීම තියෙන කල් ඉන්නවා ඉතින් අපි අකමැති අය ඉන්නවා හතුරෝ ඉන්නවා තරහකාරයෝ ඉන්නවා මාව දුකටපත් කරන අය ඉන්නවා මට රිදෝන ඔක්කොම ඉන්නවා හැබැයි ඒ ඒ කන්නඩිය ගලවපු ගමන්ම හතුරොත් නැහැ තරහකාර ඒක ඔක්කොම නැති වෙලා යනවා මිනිස්සු ඉන්නවා මිනිස්සු කෑ ගහයි බණී ඒවා තියෙනවා එච්චරයි ඉතින් මේ මේ මේ කාරණේට එන්න මේක වෙන හැටි අපි අඳුනා ගන්නට ඕනේ. වරින් වර අපි එක එක කණ්ණාඩි දාගන්න හැටි දකින්නට ඕනේ. එහෙම නොදැක මේ අත්හැරීම කරන්න බෑ. එතෙක් අපි දුකත් අල්ලා ගන්නවා, සැපත් අල්ලා ගන්නවා, දුක හදන අයත් අල්ලා ගන්නවා, සැප හදන අයත් අල්ලා ගන්නවා. ඒ දුක සහ සැප හදන මනසට අපි රැවටෙනවා. රැවටිලා ඒ මනසේ වහලුන් බවට පත් වෙලා මනස විසින් හදලා දෙන දුකත් භුක්ති විඳිනවා සැපත් භුක්ති විඳිනවා සැප සහ දුක භුක්ති විඳිමින් බාහිර ලෝකයේ මත යැපෙන මානසික වහලුන් පිරිසක් තමයි සංසාරයේ ඇවිදින්නේ. ඉතින් මේ தત્ත්වයේ තේරුම් අරගෙන ක්‍රමයෙන් ස්වාධීනවන්නට, ක්‍රමයෙන් නිවහල් වන්නට, ක්‍රමයෙන් නොරැවටි ජීවත් වන්නට ගන්න උත්සාහයකට තමයි භාවනාව කියන්නේ. භාවනාවට දෙන්න පුළුවන් එක සරල අර්ථකථනයක් තමයි නොරැවටි ජීවත් වීම. කාටද Tamanටම රැවටෙන්නේ නැතුව ජීවත් වෙන එක. අනුන්ට රැවටෙන්නේ නැතුව ජීවත් වෙන්න තමයි අපි හරියට මහන්සි ගන්නේ. ඊට වැඩිය වටිනවා ඒකත් වටිනවා ඊට වැඩිය වටිනවා Tamanගෙම මනසට රැවටෙන්නේ නැතුව ජීවත් වෙන එක. ඒ ඒ සඳහා මනස අඳුනා ගන්නට ඕනේ. ඒ සඳහා මනස තේරුම් ගන්නට ඕනේ. ඒ සඳහා මනසේ වෙන දේ දකින්නට ඕනේ. මනස කරන මැජික් වැඩ අපි අඳුනා ගන්නට ඕනේ. ඒකට තමයි භාවනාව කියලා කියන්නේ. වෙන කිසිම අර්ථයක් නැහැ භාවනාවට තියෙන එකම පිරිසුදු අර්ථය මනස අඳුනා ගැනීම, මනස තේරුම් ගැනීම, මනස අවබෝධ කරගෙන මනසට නොරැවටී ජීවත් අපි සල්ප වේලාවක් අපේම මනසට අවධානයෙන් මනසේ වෙන්නේ මොනවද කියලා මොහොතින් මොහොත අඳුනා ගන්න බලමු.